සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්ක මොකදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමං ච භික්ඛවේ සම්මා සති කායේ කායානුපස්සී විහෙරති වේදනාය වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති තී ශ්‍රද්ධාවන්ත පින්වතුනි ගුවන් විදුලියේ වෙළඳ සේවයේ මීට සති දෙකකට පෙර ආරම්භ කරපු ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි දිනේ අද මේ ධර්ම දේශනා මාලාවේ අපි පැහැදිලි කරගෙන ගියේ ආර්ය අෂ්ටාංග මාර්ගය බෞද්ධ පින්වතුන් වශයෙන් තමන්ගේ නිවස තුල වඩන ආකාරය තේරුම් ගැනීමයි. මෙහිදී මූලිකව මුල් ධර්ම දේශනා දෙකම ගින් මේ පින්වතුන්ට පැහැදිලි වුණා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග වලින් වාචා කම්මන්ත ආජීව කියන ඒවා වැඩිමක් නැත්නම් සම්පූර්ණ වීමක් සිදු වෙන්නේ ගෘහස්ත ජීවිතයේදී පන්සිල් ආරක්ෂා කිරීම තුලයි. එතකොට මේ ධර්මයේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනෙන් පංචශීලය ආරක්ෂා කිරීම සීල කොටස සම්පූර්ණ කිරීමක් වෙනවා. ආරෂ්ඨාංග මාර්ගයේ අංග දිශා බලනකොට නැත්නම් අංග ගැන සැලකන විට පංචශීලය ආරක්ෂා කරන විට මේ අංග තුනක් සම්මා බවට හැරෙනවා. ඉතුරු වෙන්නේ අංග පහයි. එතකොට ඉතිරි අංග පහ සම්මා කිරීම සීලයෙන් බෑ. එය බුදුහාමුදුරෝ කොටස් දෙකකින් සම්මා කළ යුතු බව දේශනා කරනවා. ඒ කොටස් දෙක තමයි පළමුව වායාම සති සමාධි කියන මෙන්න මේ මානසික අංග තුන වැඩිම වගේ සම්මා කළ යුතුයි. ඒ එක්කම දිට්ඨි සංකප්ප කියන අංග දෙක ප්‍රඥාව මගින් අවබෝධයෙන් සම්මා කළ යුතුයි. නමුත් දැනට අපිට මේ ප්‍රඥාවෙන් නැත්නම් අවබෝධයෙන් සම්මා කළ යුතු කොටස් ගැන සාකච්ඡා කරන්න අපහසුයි. මොකද මේහි වටිනාකම අපිට තේරෙනව අඩුයි. ඒ නිසාවෙන් ගිය සතියේදීත් මම පැහැදිලි කරලා දුන්නා මේ වායාමයේ සම්මා කිරීමේ වැදගත්කම. වායාමයේ සම්මා වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපේ සාම්ප්‍රදායිකව අපි දන්න දේවල් අනුව අපේ දැනුම් මට්ටම් අනුව මේ වායාමයේ නැත්තම් වායාමයේ කියන්නේ අපේ උත්සාහයයි මේ උත්සාහය සම්මා වෙනවා කියලා අපි හිතනවා සමහර අවස්ථාවලදී මේ රැකීම යටතේ සම්මා වෙන කටයුතු වල යෙදීමේ උදාහරණයක් විදිහට දැන් මේ පින්වතුන්ට විශ්වාස කරන්න පුළුවන් ඒ වගේම හැඟෙනවා කල්පනා වෙනවා යමෙක් අෂ්ටාංග සීලය පොයට සමාදන් වෙනවා. ඒ සඳහා මේ පින්වත්තුන් හැමදෙනාගේම උත්සාහයක් ඕනේ. නැත්නම් වායාමයක් ඕනේ. ඒතකොට සීල් සමාදන් වෙච්චි ජීවිතය ගත කරන්න මේ උත්සාහය යොදා ගන්න. එවැනි උත්සාහයක් යෙදিলা තමන් විසින් සිදු කරන්නේ අෂ්ටාංග සීලය ආරක්ෂා කරන එක විතරක් නම් බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව එතන තියෙන උත්සාහය සම්මා නෙමෙයි. මේක පටලව ගන්න නැතුව හොඳින් හිතලා කල්පනා කරලා තේරුම් ගන්න බලන්න. අපිට අවශ්‍ය වෙන්නේ ඔබලාට කියා දෙන්න හරියට මේ අංගයක් සම්මා කරගන්න විදියයි. මොකක්ද ඒකට කල යුත්තේ කියලා දැනුවත් වීමයි මේ දේශනා මාලාවේ අපේක්ෂා කරලා කරලා තියෙන්නේ. එතකොට අපි හිතනවා සමහර විට උසස් සීලයක් ආරක්ෂා කරන හැම විටමත් මගේ දැන් උත්සාහය සම්මා වෙලා සතිය සම්මා වෙලා සමාධි සම්මා වෙලා දිට්ඨිය සම්මා වෙලා සංකප්පය සම්මා වෙලා කියලා. මෙන්න මෙතන අපේ අඩුවක්. එහෙම සම්මා වෙන්නේ සීලයෙන් සම්මා වෙන්න බෑ උත්සාහය. මොකද සීලය කියන දේ රඳාපවතින්නේ රැකීම තුලයි. එතකොට වායාමයේ කියන උත්සාහය රඳා පවතින්නේ වැඩිම තුලයි. එතකොට වඩන ධර්මයක් බවට හැරිලා තමයි මේ දේ සම්මා වෙන්නේ. ඒ කියන්නේ අපි සීල් ආරක්ෂා කරන කිසිම අවස්ථාවකදී බුදුහාමුදුරුව පෙන්වන ධර්ම අනුකූලව බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුකූලව අපිට තීරණයකට එන්න හොඳ නැහැ. මගේ උත්සාහය සම්මා වෙලා සතිය සම්මා වෙලා කියලා. එහෙම වුණොත් වෙන්නේ සීල ශික්ෂාව විතර ප්‍රමාණවත් වෙනවා මේ ඉහළ ධර්මයට යන්න. සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න. නිවන් දකින්න. බුදුහාඳුර එහෙම දේශනාවක් කරන්නේ බුදුහාඳුර කරන දේශනාවේ තියෙන්නේ මගේ සත්‍ය දැනගන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නපු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කාට හරි ඕමනා නම් එයා කල යුත්තේ සීල සමාධි ප්‍රඥා තුනම වැඩිමයි. එහෙමනම් මේ වායාමයේ නැත්නම් උත්සාහය කියන්නේ සමාධි අංගයක්. මේ සමාධි අංගය වැඩෙන්නේ කිසිම අවස්ථාවකදී නැත්නම් සම්මා වෙන්නේ ආමිෂ ක්‍රියාවකදී සම්මා වෙන්නේ ඒ වගේම සීලමය ක්‍රියාවලියකදී සම්මා වෙන්නේ හැබැයි මේකට අපි අපිට නොතේරෙන මුංචි සම්බන්ධයක් තියෙනවා මෙන්න මේ දේ හිඳයි අපිට පෙරලෙන්නේ. දැන් දානය කියන්නේ ආමිෂ දෙයක්. අපි විශාල දානයක් සැලසුම් කරනකොට දානයක් දෙනකොට දානයක් දීමෙන් පසුව හෝ යමෙකුට හිතෙනවා නම් කල්පනා වෙනවා නම් ඒ දාණයට කරන උත්සාහය සම්මා කියන ගණයට නැත්නම් සම්මා වායාමයක් කියලා ඒකේ තියෙන අඩුව, ඒකේ තියෙන මේ වෙනස ගිය සතියේ මම පැහැදිලි කරා. ඒකම මම පැහැදිලි කරා දැන් අද දවසේ බැලුවොත් සීලයෙන් ඉස්ස්ම සීලයක හිටියත් එයාගේ උත්සාහය සම්මා වෙලා නැහැ. මොකද සීලය කියන එක රකින්න ධර්මයක්. එතකොට රකින්න ධර්මයක් සිදු කරන වෙලාවේදී වඩන ධර්මයක් සම්මා වෙන්නේ නැහැ. දැන් මේක පැටලිලි සහගතව කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේක වළක්ව ගන්න ඕනේ. වළක්ව ගන්න මෙන්න මෙහෙම දෙයක් ධර්මානුකූලව අපි නැවත විශ්වාස කරන්න ඕනේ. අපි හිතන දාණය කියන දේ ආමිෂ පූජාවක්. ඒකට අපි දන් දෙනවා. හැබැයි දන් දෙන අවස්ථාවේදී අපේ වායාමයේ සම්මා වෙලා කියන වැරදි අර්ථකථනයට අපි යන්නේ නැතුව ඊට වැඩි මේ ධර්මයේ ගැඹුරට හිතුවොත් මේ දානියත් එක්ක වායාමයේ සම්මා වෙන විදිහක් තියෙනවා. ඒ විදිහ මොකද්ද කියලා හොයන්න ඕන. හෙව්වොත් ඔයගොල්ලන්ට හොයාගන්න හම්බෙන්නේ සමත භාවනා ක්‍රමවල තියෙන චාගානුස්සති කියලා භාවනාව. කවුරුත් දන්න භාවනාවක්. කාගානුස්සති කියන එකේ තේරුම මේ දානේ ආනිසංශ මෙනෙහි කිරීමයි. දැන් බුද්ධානුස්සතිය කියලා භාවනාවක් තියෙනවා. මේක තේරුම් මොකද්ද? බුදුහාමුදුරුවන්ගේ ಗುಣ සිහි කිරීමයි. එතකොට දානයේ ಗುಣ සිහි කරොත් කවුරු හරි ඒක දානයේ දීමක් නෙමෙයි. නමුත් දානයේ දෙන් දීමක් නොවේ වුණාට මේ ಗುಣ සිහි කරන එක සම්මා වායාමයේ වැඩෙන වැඩක්. ඒ කියන්නේ සම්මා වායාමයේ දියුණු වෙන්න පුළුවන් ඡාගානුස්සති භාවනාවෙන්. දානය කියන්නේ ඡාගානුස්සති භාවනාව නෙමෙයි. එතකොට දන් දෙන කුජ්‍යලයෝ අපි හුඟා දන් දෙන්න පුරුදු වෙලා තියෙනවා. අපි ඒකේ උපරිම ප්‍රයෝජන ගන්න පිරිසක්. දැන් මේ මේ ධර්මදේශන ආසන හුඟක් වෙනකොට එතකොට මේ චාගානුස්සති භාවනාව යෙදෙන්න පුළුවන් අය. මොකද්ද කරන්න ඕනේ මේ දානේ ආනිසංස අපි මෙනෙහි කරනවා. සිහි කරනවා. සිහි කරන්නේ කොහොමද? අර සම්මා වායාමයට අනුගත වෙන්නේ. සම්මා වායාමයේ මම පැහැදිලි කරා ගිය සතිය වෙනකොට නූපං අකුසල් නූපදීමේ වායාමයේ උපං අකුසලය මැඩපැවැත්වීමේ වායාමයේ නූපං කුසල් ඉපදීමේ වායාමය උපං කුසලය වැඩි දියුණු කිරීමේ වායාමය දැන් මෙන්න මේ උත්සාහ හතරට අනුගතව වෙන නීවරණාදී ධර්මතා එන්න දෙන්නේ නැතුව මනසට මනසේ වෙන විතර්ක ගොඩනගෙන්නේ නැතුව යමෙක් එක දිගට මේ දානීය තියෙන ආනිසංශ මෙනෙහි කරනවා නම් හරියට මෛත්‍රිය මෙනෙහි කරනවා වගේ බුදුගුණ මෙනෙහි කරනවා වගේ අසුභය මෙනෙහි කරනවා වගේ මේ දානේ ආනිසංශ මෙනෙහි කරගෙන යනවද එන අයට සම්මා වායාමයේ සැකසෙන්නේ එතකොට දාණයෙන් නෙවෙයි සම්මා වායාමයේ හදන්න පුළුවන් දානය අසුර කරගෙන යමෙකුට පුළුවන් දා චාගානුස්සතිය වැඩි වෙන්නේ. ඒකම බලන්න අනිත් පැත්තත්. දැන් සීලෙන් සම්මා වායාමයේ හැදෙන්නේ නැහැ. නමුත් සීලානුස්සතියෙන් සම්මා වායාමයේ හදන්න පුළුවන්. සීලානුස්සතිය කියන්නේ මොකද්ද? සීලයේ තියෙන ගුණ වටිනාකම Tamanට තේරෙන ක්‍රමයකට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ක්‍රමයකට මෙනෙහි කරනවා. මේක සීලානුස්සතිය. එතකොට මේකෙන් සම්මා වායාමයේ හදන්න පුළුවන්. එහෙනම් දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න එහෙනම් බුදුහාමුදුරුවෝ මේ වායාමයේ සම්මා වෙනවා කියලා දීලා තියෙන මොන හරි දෙයක් අපි ළඟ වෙන්න නම් අනිවාර්යයෙන්ම අර අඩුම ගානේ සම 40 කමඨහන් වලින් එකක් වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ සම 40 සමත භාවනාවක් වැඩෙන්න ඕනේ. ඒකෙන් එතකොට මේක ගැඹුරු කරගන්න එපා සමත භාවනාවක් කියන එක අපි හිතන විදිහේ අපි ඇඳගෙන ඉන්නේ චිත්‍රයක් නෙවෙයි ඇත්තටම. ඔයගොල්ලෝ සීලයේ තියෙන ගුණ මෙනෙහි කරත් ඒක දිගටම අර උපං නූපං අකුසල නූපදීන විදිහේ වීරයකින් උපං අකුසලයේ මැඩ පැවැත්ීමේ වීරයකින් සිදු කරගෙන යනවා නම් මෙනෙහි කරගෙන යනවා නම් අන්න එතෙන්දී ඒ පුජ්‍යලයාගේ වායාමයේ සම්මා වෙනවා. එනිසා වෙන යමෙක් මෛත්‍රී භාවනාව මෛත්‍රිය කියන දේ මෙනෙහි වෙනවා නම් මෙනෙහි කරනවා නම් එක දිගට එතන තියෙන්නේ සම්මා වායාමය. නමුත් ආමිෂයක් කරන තැනකදී හෝ බණ අහන තැනකදී හෝ අපි පිළිගන්න හොඳ නෑ අපිට සම්මා වායාමයක් තියෙනවා කියලා. එතන තියෙන හොඳ වායාමයක්. අකුසලයක් කරන තැනකත් අපේ උත්සාහයක් තියෙනවා. ඒ උත්සාහය නරක උත්සාහයක්. ඒකකොට නරක වායාමය. එතකොට මං ගිය සතියේ කියා දුන්නා මේ සම්මා වායාමයේ රඳාපවතින්නේ හොඳත් නැති නරකත් නැති තැනකයි මැද තැනක. මේ මැද තැනක් කියන්නේ මොකද්ද? සම්මා වායාමයෙන් එක මොහොතක් ගත කරපුවා අපිට තියෙන වාසිය මොකද්ද? මේ වාසිය තමයි මේ අපිට අනාගත සංසාරය පිළිබඳව සිදුවෙන වෙනසක් අපි ළඟ වෙන්නේ. දැන් හොඳ වායාමයක් තියෙන ඕනම වෙලාවක ඕනම මොහොතක අපි ඒ වායාමයෙන් අපි දකින්නේ හොඳ වැඩක්. තව පුජ්‍යලයක් දකින්නේ හොඳ දෙයක්. ඒ හොඳ දේ තමයි එක්ක සීලය, සීල ආරක්ෂා කිරීමක් දකිනවා. නැත්නම් ආමිෂමය පින්කමක් දකිනවා. ඔක තමයි අපි ධර්මයට අනුකූලව කියන හොඳ වායාමයෙන් සමාජයට පේන දේ. එතකොට යම් කිසි පුජ්‍යලයේ දානයක් දෙනකොට ඒ දාණය දෙන කෙනා වගේම ඒක දකින්න කෙනක් පේනවා ඒ දකින්න කෙනාට පේනවා මෙයා හොඳ උත්සාහයක මේ දාණය දෙනවා කියලා. නමුත් ඒ කරන දාණය දෙන කෙනාත් ඒවා දිහා දකින්න කෙනාත් නොදන්න පැත්තකුත් මේ දාණය ඇතුලෙන් අපිට සිදු කරනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාව ගත්තත් එහෙමයි. දැන් ඔයගොල්ලන්ගේ තියෙන උත්සාහය ඒ නැත්නම් වායාමයේ දැන් සම්මා නෙවෙයි හොඳ වායාමයක්. මොකද්ද මේකේ මේ හොඳට ගන්න වෙන්නේ? මොකද්ද හොඳ වෙනුවෙන් කරන්නේ? මේ පිටින් ඉන්න කොටම උනත් තේරෙනවා. ගෙදරදී බනහනකොට බන අහන්නේ නැති අයට තේරෙනවා. මේ අම්මා තාත්තා දැන් මේ වෙලාවේ බන අහනවා. බන අහන එක හොඳයි. හොඳ වායාමයක්. නමුත් සම්මා වායාමයක් නෙවෙයි ඒක. ඇයි මේ හොඳ වායාමයකින් දැන් අපිට පේන්නම් මේ විදිහට බණ අහන එක. හොඳට වාඩි වෙලා ඉන්නවා, නිස්සද්දව ඉන්නවා, කතා කරන්නේ නැතුව ඉන්නවා. මේ ධර්මයේ තේරුම් කරගන්න මහන්සි ගන්නවා. බණ අහන කෙනාට තේරෙන්නේ Taman සෑහෙන මහන්සියකින් උවමනාවක් තියනවා මේ ධර්මයේ තේරුම් කරගන්න ඕනේ මේ කාලය තුලදී කියලා උත්සාහයක යෙදෙනවා. ඒක මන අහන කෙනාට හිතෙන දේ. පිට කෙනාට ඒක දකින්න කෙනාට හිතෙන්නේ මෙයා හොඳින් බණ අහන. හැබැයි මේ බණ අහන කෙනායි මේක දකින්න කෙනාටයි තේරෙන දේකුත් මේක ඇතුලේ අපිට සිදු වෙන්නේ. මොකද්ද සිදු වෙන දේ? අපි මේ බණ අහමින් සංසාරයක් හදනවා. එතකොට මේ බණ ඇහුවත් සංසාරයක් හදනවා. මේ සංසාරයේ ස්වરૂපයයි හොඳ. වෙන දෙයක් නෙවෙයි. එතකොට සංසාරයක් හදනවා. ඒ සංසාරයේ ස්වરૂපය හොඳයි. එතකොට බනහලා නැතුව අපි හිතමු කටයුත්තක් කරනකොට කවුරු හරි පංචිල් කඩනකොට නැත්නම් දුස්සීලවන්ත කමක යෙදෙනකොට යමි එතනත් එයාකට උත්සාහයෙන් ඒක කරන්න ඕනේ ඒකත් වායාමයක් ඒ වායාමයේ තුල එයා කරන්නේ මොකද්ද නරක සංසාරයක් හදනවා දැන් අපි හිතමු යමෙක් නරක සංසාරයකුත් හදන්නේ නැති මොහොතක් ඒ වගේම හොඳ සංසාරයකුත් හදන්න නැති මොහොතක් ලබා ගත්තොත් පහු කරොත් ඒ මොහොතෙන් එයා කරන්නේ මොකද්ද සංසාරයක් හදන්නේ නැති එක හැබැයි මෙතෙන්ට අපිට අවශ්‍ය වෙනවා මේ සංසාරය හදන්නේ නැත්තේ මොන විදිහේ සංසාරයක්ද කියලා. දැන් හොඳ සංසාරයක් හදනවා හොඳ වායාමයකින්. නරක සංසාරයක් හදනවා නරක වායාමයකින්. එතකොට යමෙකුට හිතුණොත් හොඳත් නැති නරකත් නැති සංසාරයක් හදන්නේ නැති මොහොතක තියෙන අපේ සම්මා වායාමයේ සම්මා වායාමයෙන් සංසාරයක් හදන්න බෑ. එතකොට ඔයගොල්ලන්ටම මගෙන් අහන්න හිතේ එහෙනම් හාමුදුරනේ නිවන කියන්නේ ඕක නෙවෙයිද? සම්මා වායාමයට ගියොත් එහෙනම් නිවන ලැබෙනවනේ කියලා. ඒක ධර්මයට එකඟ නැහැ. මෙතන සම්මා වායාමයක් ආවොත් අපි හදන්නේ ඒ කාම ලෝකයේ සංසාරයක් විතරයි. මෙන්න මේකයි ධර්ම. එහෙනම් හොඳ වායාමයකින් අපි හැදුවේ මොන ලෝකයේ සංසාරයක්ද? කාම ලෝකයට අනුගත සංසාරය. ඒ කියන්නේ අපි කාම ලෝකය කියලා හඳුන්වන්නේ මිනිස්සු ජීවත් වෙන්නේ කාම ලෝකයේ. දෙවියෝ ජීවත් වෙන්නේ කාම ලෝකයේ. තිරිසන්ු ජීවත් වෙන්නේ කාම ලෝකයේ. එතකොට ඒ වගේම අනික් අපාය තුන තියෙන්නේ කාම ලෝකයේ කියලා ධර්මයේ තියෙන්නේ. එතකොට කාම ලෝකයට අනුගත නැති ස්වરૂපයක සංසාරයක් හදනවා. කොතෙන්දිද? සම්මා වායාමේ හරියට ක්‍රියාත්මක වෙන මොහොත. හැබැයි සම්මා වායාමයේ විතරයි මෙතන තියෙන්නේ. ඒතකොට සම්මා වායාමයේ ක්‍රියාත්මක වෙන්න වෙනවා නම් ඔයගොල්ලන්ට තව ධර්මයක් දැනගන්න වෙනවා. ඔයගොල්ලන්ට කවමදාවත් සම්මා වායාමයක් මොහතකට ගන්න බෑ මනසට. වාචා කම්මන්ත ආජීව සම්මා නොවි. තේරුණා නේද? එහෙනම් සම්මා වායාමයක් කවුරු හරි මොහතක් ගත්තද ඒ මොහත තුල එයාගේ අංග කීයක් සම්මා වෙලා තියෙනව අනිවාර්යෙන්. හතරක්. ඇයි හතරක් කියන්නේ? ඔව් වායාමයක් සම්මා වෙලා වායාමයක් සම්මා වෙන්නේ මේ මේ සංසාරේ කොහෙදිවත් වාචා කම්මන්තා ජීව සම්මා වෙලා නැතුව. එහෙනම් දැන් බලන්න ආය ගමනක් හිතන්නේ ඇයි බුදුහාමුදුරුව පන්සිල් රකින්න කිව්වේ? ඔන්න ඔයකට. ඔයගොල්ලෝ පන්සිල් ආරක්ෂා කරමින් ඉන්න ඕනම මොහතක ඔයගොල්ලන්ට උවමනා නම් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ඔයගොල්ලෝ මේක වටිනාකමක් දන්නවා නම් ඒ ඕනම මොහතකදී වායාමයේ සම්මා කරේ. තේරුණා නේද? ඒ වායාමයේ සම්මා කරන්න බොහොම පොඩි දෙයකින් කරන්න පුළුවන්. අර තමන්ගේම සීලය මෙනෙහි කරත් වායාමයේ සම්මා වෙනවා. තමන් දීපු දානයේ තියෙන ආනිසංස මෙනෙහි කරත් මේ වායාමයේ සම්මා වෙනවා. මෛත්‍රිය මෙනෙහි කරත් වායාමයේ සම්මා වෙනවා. බුදුගුණ මෙනෙහි කරත් වායාමයේ සම්මා වෙනවා. දැන් ওই විදිහට බැලුවම දෙවියන්ගේ ගුණ මෙනෙහි කරොත් කවුරු හරි මොකද වෙන්නේ? දැන් අපි සමාජයේ ඉන්නවා එහෙමයි. දෙවියන් කියන්නේ දැන් අපි බෞද්ධ වෙන්නේ වැඩියෙන් අනික් ආගම් වල හුඟක් අය දෙවියන්ගේ ගුණ දන්නවා. දැන් මේ දෙවියන්ගේ ගුණ මෙනෙහි කරාත් සම්මා වායාමයට යනවා. තේරුණාද? ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා දේවතා අනුස්සති. මොන අනුස්සති භාවනාවල එක අනුස්සතියක් තමයි දේවතා අනුස්සති. එතකොට බුදු ගුණ මෙනෙහි කරා සම්මා වායාමයට යනවා. දෙවියන්ගේ ගුණ මෙනෙහි කරලා භාවනා කරන පුජ්‍යලියෝ සම්මා වායාමයට ගිහිල්ලා. ඒතර සම්මා වායාමයට එනකොට බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ආරෂ්ඨානික මාර්ගයේ අංග හතරක් එයාටත් සම්මා වෙලා. නමුත් අපි උතෙන්ට ලං වෙන්නේ අපි හිතන්නේ ධර්මයේ දන්නේ අපි දන්නේ නැති හින්දා අපි දන් දෙන ගමන් හිතනවා අපි සම්මා දිට්ඨිය තියන අය. තව කෙනෙක් දෙවියන්ගේ ගුණ මෙනෙහි කරමින් සම්මා වායාමයේ හදාගෙන ඉන්න එකට අපි කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. ඇයි ඒක එහෙම කියවෙන්නේ අපිට? අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නේ කොහොමද කියලා හරියට අධ්‍යයනය කරලා නෙවෙයි මේ ධර්මයේ ඉස්සරහට යන්නේ. තේරුණා නේද? දැන් පේනවනේ එතකොට වායාමයේ සම්මා කරන්න පුළුවන් ක්‍රම 40ක් තියෙනවා. මේ 40න් හැරත් වෙන ක්‍රමක් තියෙනවා. දැන් අපි බලමු. එතකොට ඔයගොල්ලන්ට මේ වෙනකොට සෑහෙන දුරට තේරුමක් ආවා. මොකද්ද මේ හතරවෙනි අංගය? වායාමයේ කොහොමද අපි සම්මා කරන්නේ? එහෙනම් අපි ආමිෂයක් දිගට කරා කියලා වායාමයේ සම්මා වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? වායාමයේ හොඳ වෙනවා. හොඳ වෙනවා කියන එකේ තේරුම මොකද්ද? හොඳ සංසාරය. හොඳ සංසාරය කොහේ හදන සංසාරයක්ද? කාම ලෝකයේ හදන සංසාරයක්. එතකොට නරක වායාමයක් තියෙනකොට ඒ සංසාරය ඒක නරක සංසාරය ඒකත් අදාළ කාටද කාම ලෝකයට තේරුණා නේද දැන් වායාමයේ සම්මා වුණොත් එතන කාම ලෝකේ සංසාර ස්වરૂපයෙන් ඉවත් වෙනවා දැන් බලන්න කවුරු හරි මේ මොහොතේ මනසක් තියද වායාමයේ සම්මා වෙච්චි මනසක් තියෙනවා නම් ඒ මනස මේ ලෝකයේ විග්‍රහ කරනකොට කාමාවචර මනසක් නෙවෙයි. මේ මනසට කියන නම් දෙන්න පුළුවන් ධර්මානුකූලව නම නම් රූපාවචර මනසක්. රූපාවචරයි කියන්නේ කාම ලෝකයේ ඉක්මවපු මනසක්. තේරුණා නේද? මේ මනසේ ඉන්නේ කොතෙන්ද එහෙනම්? සම්මා වායාමයේ පිහිටපු මොහොතේ. ඊගාව මොහොතේ සම්මා වායාමයේ නැත්නම් ආයෙ යාගේ මනස ඇතුළත් වෙන්නේ කොහෙටද? අපි වගේ කාමාවචර ලෝකයට කාමාවචර මනසකට. තේරුණා නේද? එහෙනම් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඇයි අපිට පිළිකුල් භාවනාව කිව්වා. පිළිකුල වඩන්න, මෛත්‍රිය වඩන්න. බුදුගුණ වඩන්න. මොකටද මේ කිව්වේ? කාමාවචර මනස ඉක්මවන්න. තේරුණා නේද? දැන් අපිට ඕනේ ඕක ඕක නෙවෙයි වෙන දේවල්. අපි හිතලා තියෙන ඕක නෙවෙයි. ඒකින්ද අපිට මේවෙන් ප්‍රයෝජන ගැනීමේදී යම් කිසි විදිහක අඩුපාඩු හිතෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔතෙන්ට ගියා කියන්නකො කවුරු හරි. ඔයගොල්ලෝ බුදුගුණ වඩලා, මෛත්‍රිය වඩලා, ඡාගානුස්සතිය වඩලා, එහෙම නැත්නම් වෙනත් කෙනෙක් දේවතානුස්සතිය වඩලා එයාගේ ජීවිතයේ පුරුද්දක් ඇති කරගන්නවා විනාඩි 5 10 දවස ගෙවන්න මේ කාලය තුලදී සම්මා වායාමයක ඉන්නේ. අපි භාවනාව කියලා කරන දේ තුල ඕනෝක තමයි මූලිකව තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ පැය භාගයක් හොඳට භාවනා කරනවා නම් එතන සම්මා වායාමයක ඉන්නකොට ඒ වගේ ස්වરૂපයක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ මනස කාමාවචර භූමිය ඉක්මෝල අපිට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්න උවමනා නැහැ. අහලා දැනගන්න අපි කරන්නේ මොකක්ද කියලා දැනගෙන කරගෙන යන්. ඒක හොයන්න ඕනේ නැහැ. එතෙන්දි හොයන්න කිව්ව සම්මා වායාමයක් ගන්න බෑ භාවනාවකදී. දැන් මේ தත්ත්වයක ඉන්නවා කියන්නකො එතකොට මේ පුජ්‍යලයාගේ මේ අංග 8න් අංග 4ක් දැන් සම්මා වෙලා. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ පෙන්වන චතුරාර්ය සත්‍ය දකින්න තව යාට කරන්න තියෙන්නේ කාර්යයන්ගෙන් දෙකෙන් එකයි. මුළු කාර්ය ප්‍රමාණයෙන් භාගයක් ඉවර කරලා. එයි අංග 8න් 4ක් යා සම්මා කරගන්න පුරුද්දක් ඇති කරගෙන තියෙනවා මොහොතකට හරි. දැන් පස්වෙනි අංගය සම්මා කරන්න යන්න ඕනේ. දැන් පස්වෙනි අංගයට බුදුහාමුදුරුව පෙන්වන්නේ සම්මා කරන්න වෙන්න ඕනේ. දැන් ඉතුරු පහ ඉතුරු හතර බලමු ඉතුරු වෙන ඒවා. ඉතුරු වෙනවා දැන් සම්මා වෙලා තියෙනවා මේ වෙනකොට වාචා කම්මන්ත ආජීව වායාම. ඉතුරු වෙලා තියෙනවා සති සමාධි ඒ වගේම සංකප්ප දිට්ඨි. දැන් මේ හතරෙන් වායාමයේ සම්මා වුණාම සම්මා කළේත්තේ මොන අංගයේද කියලත් අපි දැනගෙන ඉන්න ඕනේ. එයා යන්න ඕනේ කොතෙන්ටද? වායාමයේ සම්මා වුණාම කාටවත් ධිට්ඨිය සම්මා කරන්න යන්න බෑ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සංකප්පය සම්මා කරන්න යන්න බෑ. ඒ වගේම සමාධිය සම්මා කරන්න යන්න බෑ. මෙයාට හොඳ දේ තමයි ඊගාට සම්මා කරන්න ඕනේ සතිය. තේරුණා නේද? වායාමයේ සම්මා කරගන්න එතකොට අපිට සමත භාවනාව වැදගත් වෙනවා කියන එක තේරෙනවා. සතිය සම්මා කරගන්නත් මේක යොදා ගන්න පුළුවන්ද බැරිද කියලා ඊගාවට බලමු. දැන් එතකොට අද දවසේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න හදන්නේ මෙන්න මේ සතිය සම්මා වෙන්නේ කොහොමද? සතිය කියන්නේ සිහි කල්පනාව. සිහි කල්පනාව සම්මා වෙන්නේ කොහොමද අපි? ඉස්සෙල්ලම සිහි කල්පනාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. සිහි කල්පනාව කියලා දෙයක්ම අපි ළඟ තියෙද කියලා දැනගන්න ඕන. සිහි කල්පනාවක් අපිට ගිලිහෙනවා නම් කොතෙන්ද ගිලිහෙන්නේ කියලා දැනගන්න ඕන. ඊට පස්සේ හොඳ සිහි කල්පනාවක තියෙන ලක්ෂණ දැනගන්න ඕන. නරක සිහි කල්පනාවක තියෙන ලක්ෂණ දැනගන්න ඕන. දැන් මෙන්න මේවා දැනගන්න නැතුව අපිට සිහි කල්පනාව නැත්නම් සතිය සම්මා කරගන්න බෑ. උනත් වටිනාකමක් නෑ. දැන් ඉස්සෙල්ලාම අපි බලමු දැන් ඔය මේ පින්වතුන් මේ දායක පින්වතුන් මේ මැදිරියේ බණ අහනවා. ඒ වගේම නිවෙස්වල පින්වතුන් ගෙදර මේ ධර්මයේ අහනවා. තවත් කුජ්‍යලයේ ඕන තරම් ලෝකයේ විවිධ දේවල් කරනවා රැකී ආරක්ෂා කටයුතු කරනවා. පෙලක් අය අකුසල් කරනවා පෙලක් අය කුසල් කරනවා. දැන් මේ සියලු දෙනා දිහා බැලුවොත් තියෙනවා අප අපි ඔක්කොටම බණ ඇහුවත් තියෙනවා ඒක බණ නෑහුවත් තියෙනවා කුසල් කරත් තියෙනවා අකුසල් කරත් තියෙනවා කල්පනාව සිහි කල්පනාවක් තියෙනවා සිහි කල්පනාවක් නැති කෙනෙක් එතකොට ඉන්නවා නම් අපිට දකින්න පුළුවන් සීමිත තැනකදී ඔයගොල්ලන්ගේ සිහි කල්පනාව නැති වෙන තැනක් තියෙනවා ඒ නැති වෙන තැන තමයි නිින්ද ගියාම සිහි කල්පනාවක් නැහැ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිහි නැති කරොත් සිහි කල්පනාව නැහැ. අනික් සෑම තැනකදීම අපිට සිහි කල්පනාව තියෙනවා. එහෙනම් දැනුත් ඔයගොල්ලන්ගේ මේ බණහන එකටත් සිහි කල්පනාව වමනා වෙලා තියෙනවා. මේ සිහි කල්පනාවෙන් ගේන්නේ ඔයගොල්ලන්ට දෙන දැනුම මොකක්ද? මේ සිහි කල්පනාවෙන් තමයි ඔයගොල්ලන්ට දැන් තේරෙන්නේ මේ මැදිරියේ ඉන්න පින්වතුන්ට තේරෙනවා මම දැන් මේ මොහොතේ කරන්නේ ගුවන්විදුලි සංස්ථාවේ අහවල් මැදිරියේ මේ විදිහට බණ අහනවා. මේක අමතක වෙනවද ඔයගොල්ලන්ට? දැන් මේක ගැන වැටහීමක් තියෙනව නේද? දැනුවත් වෙලා නේද? එතකොට ගෙදර ඉන්න කෙනෙකුටත් මොකද වෙන්නේ? මං ගෙදර අද මේ අහවල් කුටුවේ හරි බීම හරි වාඩි වෙලා බණ අහනවා. මෙන්න මේ සංකල්පනා ටික මෙන්න මේ අදහස් ටික ලැබුණේ සිහි කල්පනාවෙන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ওই සිහි කල්පනාව ඔයගොල්ලෝ බණහඬ මෙතෙන්දි තියෙන සිහි කල්පනාවත් ඒ වගේම පින්කමක් කරනකොට එතෙන්දි තියෙන සිහි කල්පනාව. දැන් දානයක් දෙනකොට දන්නවා මේ කරන්නේ දානයක් දීම. එකක් සිහි කල්පනාව. දැන් එතකොට යමෙක් මහන්සි වෙලා තුවක්කුවක් අරගෙන ඒක මානගෙන ඉන්නවා සත්තුන්ට වෙඩි තියන්නේ. එතෙන්දි තියෙන සී කල්පනාවක් නෙවෙයි යාට. ඒකත් සී කල්පනාවක්. හැබැයි මේ කියන එකක්වත් බුදුහාමුදුරු පෙන්වන්නේ සම්මා සති කියලා. නිව සම්මා කියන ගණයට වැටෙන සී කල්පනා නෙවෙයි මේ එකක්වත්. දැන් ඔයගොල්ලන්ගේ දැන් තියෙන සී කල්පනා හොඳ ගණයේ සී කල්පනාව සත්තු මරණ පස්පව් කරන මිනිසෙකුට තියෙන එවලේ තියෙන සී කල්පනාව නර්ග ගණයේ සී කල්පනාව. නමුත් අපි දෙගොල්ලන්ටම තව පිළිහිලා නැහැ සම්මා සතිය. ඒතර සම්මා සතිය කියන්නේ කුමක්ද? මේක තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සම්මා සතියක් කාට හරි එනවා නම් මෙන්න මේ ලක්ෂණ හතර තියෙනවා. මේ හතරෙන් පිට සම්මා සතියක් නැහැ. හරිම පහසු ඉගෙන ගන්න. සම්මා සතිය තියෙන්නේ බුදුහාමුදුරුවන් පෙන්නනවා සතිපට්ඨාන සූත්‍රයේම අනිකුත් සූත්‍ර හැම එකමත් පෙන්වන්නේ මේ විදිහටමයි කතමංච භික්ඛවේ සම්මා සතිය. කොහොමද මේ සම්මා සතිය කියන්නේ? කායේ කායනුපස්සී විහෙරති, වේදනාය වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේ හතර පොලේ සිහි කල්පනාව තියෙනවා නම් සම්මා වායාමයක් තියෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ මේකෙදී අපිට මේ වචන හතර අපිට එච්චර තේරෙන්නේ නැහැ. අපිට නම් කියන්න තේරෙනවා මේක මෙහෙමයි කය කියන්නේ මේ දෙයයි වේදනාව කියන්නේ මේකයි. එහෙම අර්ථකථන දෙන්න පුළුවන් වේවි. නමුත් මේකේ සිහි කල්පනාව තියනවා කියන එක අත්දකින්ද නිකම් බෑ අපිට. මේකට පුහුණුවක් ඕනේ. ඒ පුහුණුව භාවනාව. එතකොට ඔයගොල්ලෝ භාවනාවකින් පුහුණු වෙලා ලබා ගන්න ඕනේ ඔය කියන එකක අඩුම ගාන කයේ හරි වේදනාවේ හරි සිතේ හරි ධම්මවල හරි මේ සීකල්පනාව පවත්තන්න. තව මේක ගැන දැනගන්න ඕනේ එකක් අපි මේවා තමයි අනාගතයේදී පැහැදිලි කරන්නේ මේ භාවනාව කියන තුල වඩාම වැදගත්ම සාධකයේ තමයි මේ සම්මා සතිය. බුදුහාමුදුරන්ගේ භාවනාවල සුවිශේෂීම ලක්ෂණේ තියෙන්නේ මෙතනයි. සම්මා වායාමයට වැඩිය ප්‍රබලතාවයක් බුදුහාමුදුරන්ගේ දේශනාවල මේ සම්මා සතියට දීලා තියෙනවා. සත්‍ය කියා දෙන්නේ නිවන් දකින්නේ මේ සම්මා සතියෙමයි. සම්මා වායාමයේ හදන්න පුළුවන් වෙන භාවනාවක් තියෙන ක්‍රමක් තියෙනවා. එතකොට මේ සම්මා සතිය එච්චර ප්‍රබල වෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ මේ කයේ සිත තියනවා කියන තැන සම්මා සතියක් එනවා නම් මොන වගේ දෙයක්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. මේකෙන්දී මෙහෙම මම කියන්නම් දැන් ඔයගොල්ලන්ට මෙහෙම ඉන්නවා කල්පනා වෙනවා මේ බණ අහන්න වාඩි වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ට කුඩා කාලයේ තමන්ගේ ශාරීරික ගැන මතක් වෙනවා. සර් මතක් වෙන්නේ තමන්ගේ කය නේද? ඒක සම්මා සතියක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ මෙතන බණ අහන්න වාඩි වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ විසින්ම අපි හිතමුකෝ අසුභ භාවනාවෙන් පුරුදු කරලා තියෙනවා ඉස්සර. දැන් බණ අහනකොට මතක් වෙන අසුභ භාවනාවලදී මේ මේ ශරීරය මහා අසුභ ගොඩක් මේවා ඇටසැකිලි බවට පත් වෙනවා කවදා හරි මේවා ගැන තමන්ගේ ශරීරය පේන්න පටන් ගන්නවා ඇටසැකිල්ලක් විදියට. කුණුම්බ පොඩක් විදියට. මේ අනාගතය. ඒගොල්ලොත් කවදා හරි මොකද වෙන්නේ ওই විදිහේ ශරීරයක් නෙවෙයි අවසානයේ ඉතුරු වෙන්නේ කවදා හරි මරණයටපත් වෙලා ඇටසැකිල්ලක් ඉතුරු වෙනවා. ඒක අද වෙනවද? දැන් ඉතුරු වෙලා තියෙන ඇටසැකිල්ලක්ද ඔයගොල්ලන්ගේ? මසුත් තියෙන ඇටසැකිල්ලක්ද? මස් තියෙන ඇටසැකිල්ලක්. ඒතකොට අනාගතයේදී ඇටසැකිල්ලක් වෙනවා කියන එක අනිවාර්ය සිද්ධියක්. දැන් ඒ ඇටසැකිල්ලක් බවට ඔයගොල්ලන්ගේ අනාගතයේ සිදුවීමක් ඔයගොල්ලන්ගේ මනසට එනවා. ඒත් කය නේද? දැන් පොඩි කාලේ මතක් වුණා ඒත් තමන්ගේ කුඩා කාලේ කයයි. අනාගතයේ තමන්ගේ කයට වෙන හානියක් හරි වෙනසක් ගැන මතක් වෙනවා අනාගතේක. ඔය දෙකම කායानुපස්සී නෙමෙයි. තේරුණා නේද? දැන් කායानुපස්සී නොවෙන්නේ ඇයි? බුදුහාමුදුරන්ට ඕනේ වර්තමානයේ දැන් දැනෙන්න ඕනේ කයේ සිදුවීම. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට කයේ දෙයක් දැනෙනවා නම් මේ මොහොතේ අන්න සම්මා සතියට ඔයගොල්ලෝ කිට්ටු වෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නවනම් කිට්ටු වෙනවා. ඒ කියන්නේ දැන් ගිය සතියේත් මතක් කරලා දුන්නා ඔයගොල්ලන්ට කරන්න කියලාත් මම මතක් කරා. Tamangeema ආස්වාසය පාස්වාසය ගැන මෙනෙහි කරන්න. එතකොට යමෙක් හුස්ම ගන්න එක ගැන ඒ ස්පර්ශය හුස්ම ස්පර්ශ වෙන එක ගැන මෙනෙහි කරනවා. එතකොට එයාට ඒ හුස්ම ස්පර්ශ වෙන්නේ අතීතයේද අනාගතයේද ඒ මොහොතේද එහෙනම් වර්තමානයේ කය වේ. තේරෙනව නේද? එතකොට ඒ හුස්ම ගත්තේ ඊට පස්සේ නැතුව යනවා. ටිකක් වෙලා ගිහින් ආයේ හුස්ම හෙලන එකක් ස්පර්ශ වෙනවා. ඒ හුස්ම හෙලන එක ස්පර්ශ වෙන එක තේරෙන්නේ අතීත දෙයක්ද අනාගත දෙයක්ද වර්තමානයක්ද? කයේ දෙයක්ද වෙන තැනක දෙයක්ද? අන්න බලන්න එන්න එතන තියෙනවා කායानुපස්සනාව. තේරුණා නේද? අන්නේ වගේ තැන් තමයි බුදුහාමුදුරුවෝ සම්මා සතිය පිහිටනවා කියන්නේ. දැන් ඒකම මේ මොහොතේ දැන් ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට මේවත් ගන්න පුළුවන්. ඉස්සර ඔයගොල්ලන්ගේ ශාරීරියේ ඇඟිල්ල කැපිලා තියෙනවා. ඒකේ වේදනාවක් ලැබිලා තියෙනවා. ඇඟිල්ල කැපිච්ච එකක වේදනාවක් අතීතයේ සිදු වුණා. ඒ වේදනාව වෙන මොනවා හරි දෙයක් දැන් මතකයි. මේ වෙලාවේ ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇඟිල්ල කැටුලා වේදනාව විඳපු විදිය. ඒ වගේම දැන් ඔයගොල්ලන්ටත් හිතෙනවා දැන් දැන් තමන් මෙහෙම ගිහිල්ලා දැන් ඉන්නකොට දැන් පෙලක් අය එක එක රෝග හැදිලා, ධනිෂ්කයක් හැදිලා. ඒවෙන් පීඩා විඳිනවා දැහලා තියෙනවා, දැකලා තියෙනවා. සමුණු එහෙම වෙලා තියෙනවා. හිතනවා අනාගතයේ දැන් මේ ආහාර ගන්න ක්‍රමයේ වෙන්න පුළුවන් මේ වාඩි වෙලා ඉන්න ක්‍රමයේ වෙන්න පුළුවන් මේ ගැන හිතිලා මේව ගැන කල්පනා කරලා අනාගතයේට මට මේ වගේ වේදනාවක් දැනේවි කියලා හිතනවා තේරුණා නේද ඒ කොහේද ඒ වේදනාවක් දැන් දැනිලාද මේ නෑ අනාගතයේ සිදු වෙන්න පුළුවන් කියලා අනුමානයක් නමුත් තමා තුල තියෙන වේදනාවක් ගැනයි මේ අනුමානේ ඇති වෙන්නේ ඉස්සර Tamanට සිදුවෙච්ච හානියකින් කායික හානියකින් සිදුවෙච්ච වේදනාවක් මෙනෙහි කරන්නත් පුළුවන්. ඒකත් වර්තමානයේ නෙවෙයි අතීතයේ සිදුවීම. දැන් ওই දෙකම වේදනා වේදනානුපස්සී කියන තැනට වැටෙන්නේ. තේරෙනවද? බුදුහාමුදුරුවෝ පෙන්න සම්මා සතිය වේදනාව හරහා එන්නේ මේ මොහොතේ දැනෙන දෙයකින්. ඒකින්ද මේ වේදනානුපස්සනාව වෙනම භාවනාවක් විදිහට ඔයගොල්ලෝ කරන්න ඕනේ නෑ මේක අනුපස්සනාවක් පුරුදුනාම ඇති අපි මේ භාවනා දේශනා මාලාවෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ කායනුපස්සනාව හරහායි මේ භාවනා ටික කරගෙන යන්නේ ඒකින්ද වේදනාව ගැන අපි මතක් කරනවා දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට වේදනානුපස්සනාව වඩන්න හරිම ලේසියි දැන් ওই වාඩි වෙලා ඉන්නකොට ඒ මොහොතේ ධනිස්ස වෙන්න පුළුවන් උකුල වෙන්න පුළුවන් කොන්ද වෙන්න පුළුවන් දැනෙන වේදනාව ගැන සතියෙන් හිටියොත් අන්න ඒක වේදනානුපස්සී තේරුණා නේද නැතුව අතීත දෙයක් කයි හිටියට වැඩක් නැහැ අනාගතේ හිටියට වැඩක් නැහැ දැන් චිත්තේ චිත්තානුපස්සී කියන්නේ මේ මොහොතේ ඇති වෙන සිත ගැන අවධානයෙන් හිටියොත් සතියෙන් චිත්ත මේ කියන්නේ චිත්තානුපස්සී. හිත ඇතුලේ තියෙන ක්‍රියාත්මක වෙන චෛතසික බලවේගයන් ධර්ම කියනවා. මෙන්න මේවා ගැන අවධානයෙන් හිටියෝ රාගය, ද්වේෂය වගේ දේවල්. නැත්නම් නීවරණ ධර්ම, පංචස්කන්ධ මේවා ගැඹුරු දේවල් අපි පස්සේ කතා කරමු. එතකොට ඒ තැනක අවධානයෙන් හිටියොත් ධම්මානුපස්සී. හැබැයි මේ මොහොතේ වෙන්න ඕන. අතීතේ වෙන්නත් බෑ. අනාගතේ වෙන්න බෑ. එහෙනම් සම්මා සතිය පිහිටන්නේ වර්තමානයේමයි. ඕනෝක දැනගන්න. දැන් ඊගාවට බලමු. ඇයි එහෙනම් අපිට මේ බණහන වෙලාවේ සම්මා සතියක් නැත්තේ? ওই වගේමයි දානෙ දෙනකොට සම්මා සතියක් නැහැ. තේරුණා නේද? පූජාව පවත්වන කොට සම්මා සතිය නැහැ. සිල් ආරක්ෂා කරනකොට විතර සම්මා සතිය නැහැ. මේ වෙලාවේ සම්මා සතියක් නැහැ කියන එක අපි කොහොමද ඉගෙන ගන්නේ අපි? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වනවා සම්මා සති කියන්නේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් ඔයගොල්ලෝ බණ අහනවා. ඔයගොල්ලන්ගේ සිහි කල්පනාව තියෙන්නේ කොහෙද කියලා බලන්න. මේ අහන ධර්මයේ කෙරේ. තේරුණා නේද? මේ ධර්මයේ ගැන ඔයගොල්ලෝ එතකොට හිතනවා මේ දේ ඉස්සර නම් මට ඊට වැඩිය තේරුණා කියලා හිතෙනවා. එතන කියලාට තේරෙනවා නෑ. දැනුයි මට ඒක තේරෙන්නේ. ඒ මනසේ තියෙන සංකල්පන. තේරුණා නේද? ඒකට සිහිය තියෙන්නේ මේ ධර්මයට අනුකූලව ඔයගොල්ලන්ගේ ඉස්සර සිදුවෙච්ච දෙයක් හෝ අනාගතයේදී මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න විදිහ ගැන සැලසුම් කිරීම. තේරුණා නේද? ඒ සැලසුම ඔයගොල්ලන්ගේ මේ මොහොතේ කය ගැන අවධානයකුත් නෙවෙයි මේ මොහොතේ දැනෙන වේදනාවක අවධානයකුත් නෙවෙයි මේ මොහොතේ සිතේ හැසිරීම ගැන අවධානයකුත් නෙවෙයි මේ මොහොතේ සිත තුල තියෙන ධර්මතාවල අවධානයකුත් නෙමෙයි. තේරුණා නේද? එතකොට මේ වගේ தත්ත්වයක් තමයි තියෙන්නේ. මේක ඉතින් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. එතකොට හැම වෙලේම සිහි කරන්න ඕනේ සම්මා සතියක් පිහිටන්නේ වර්තමානයේමයි. වර්තමානයේ කියලා දැන් වර්තමානයේ සිදුවෙන දේක් දිහා බලා හිටියට මේක වෙනවද? නැහැ. එහෙම වුණොත් හරි ප්‍රශ්නයක් එන්නේ. කවුරු හරි ක්‍රීඩකයෝ බෝල ගහනවා බෝලේ දිහා කවුරු හරි බලා ඉන්නේ වර්තමානයේ නෙවෙයිද පේන්නේ ඒ බෝල දැන් නම් ඉතින් එහෙමත් බලන්න පුළුවන් නමුත් පිට්ටන එකටලා බලා හිටියොත් ඒ බෝලට ගහන හැටි පේන්නේ ඒ මොහොත නෙවෙයිද ඒක අල්ලන හැටි පේන්නේ ඒ මොහොත නෙවෙයිද ඒතකොට ඒත් වර්තමානයේ ඇයි බුදුහාමුදුරුවෝ එතන සම්මා සතියක් නැහැ කියන්නේ සතියක් නැහැ කියලා නෙවෙයි කියන්නේ සතියක් තියෙන්න ඕනේ ඒක බලයින්දා සම්මා කියන ගණේට නෑ. සම්මා වෙනකොට වෙන්නේ මේ සංසාර විමුක්තියකට ලං කරනවා. සතියක් විතරක් තියෙනකොට අපිට වෙන්නේ මොකද? සංසාරයක් හදනවා. හොඳ සතියක් තියෙනකොට මොකද වෙන්නේ? හොඳ සංසාරයක් හදනවා. නරක සතියක් තියෙනකොට මොකද වෙන්නේ? නරක සංසාරයක් හදනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ වැටෙන්නේ හොඳ සතියක් තියෙන අවස්ථාවක. හොඳ සංසාරයක් හදනවා. දැන් ඔයගොල්ලන්ට ඒකෙන් තේරෙනවා එහෙනම් දැන් අපිට ඇයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුකූලව සම්මා සතියක් නැහැ. අපේ මනසේ අපේ සිහි කල්පනාව අපේ සිහි කල්පනාව ඔය කියන වර්තමාන කයටත් නැහැ. වර්තමාන කයෙන් හෝ මනසෙන් ඇති වෙන වේදනාවකටත් නැහැ. ඒක ගින්නෙත් නැහැ. ඒක පිහිටලත් නැහැ. වෙන තැනක ධර්මයකත් නැහැ. වර්තමාන සිතෙත් නැහැ. නමුත් ඔයගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් හිටියොත් මොකද වෙන්නේ? සම්මා සතියට එනවා. ඔන්න බලන්න දැන් ඔයගොල්ලෝ කරන එක භාවනාවෙන් සම්මා සතියක් දිනු වෙනවා. සම්මා වායාමයක් දිනු වෙනවා. ඒතර කායानुපස්සනාව යටතේ තියෙන භාවනා හැම එකම ওই ස්වરૂපය තියෙනවා. දැන් අපිට කාල වේලාව ඉක්ම යනවා. මේ දේශනා මාලාවේ ඉතිරි ටික දැන් ලබන සතියේ අනිත් දේශනාව පවත්වනවා. අද දවසේ මේ කාල සීමාව අනුව ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරපු ධර්මයේ නැවත නැවත හිතලා ලබන සතිය වෙනකොට මේ සම්මා සතියේ තියෙන වටිනාපති අවශ්‍ය දේවල් මතක් කරමින් ඊගාවට අපිට ඉස්සරහට යන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් සිදු කරනවා දේශනාව අවසන් කරනවා ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරාන්තරක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං